කොට වදාළ අති ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේගෙන්ද මට අවසරයි අද ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන සත්පුරුෂ පින්වත් පිරිස ඒ වගේම මේ ශ්‍රේෂ්ඨ පින්කම් මාලාව සංවිධානය කරන අපේ හේමක ඩයිස් මැතිතුමා ප්‍රධානව ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දේශනා කරවගෙන බොහෝ දෙනාට ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දීලා බොහෝ දෙනෙකුට කුසල් රැස් කරගන්න අවස්ථාව උදා කර දීමත් ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ ධර්මින් තම තමන් මහා කුසල් රැස් කර ගනිමින් මේ භයානක වූ සංසාර ගමන කෙරවල කරගන්න වීරිය වඩන මොහොතකටයි අපි සියලු දෙනාම එළඹිලා ඉන්නේ. ධර්ම දානයේ ධර්ම ශ්‍රවණයේ ආනිසංසය කොයිතරම්ද කියන එක දැන් මේ ශාලාව තුලම නිතර නිතර ශ්‍රවණය කරලා අපි හොඳට දන්නවා. ආන් එයින් ලබා ගන්න ඒ අනන්ත ප්‍රමාණ ආනිසංසයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගැනීම සඳහා අපි සියලු දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් බින්දුතනේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ ආහාර සූත්‍රය. එතකොට ගිය අවස්ථාවේ දේශනාවට සහභාගී වෙච්ච අය මම හිතන්නේ විශාල පිරිසක් ඉන්න පිරිස අපි කොතනින්ද සූත්‍රයේ සාකච්ඡා කිරීම නතර කළේ කියලා බොහෝ දෙනාට මතක ඇති. අපි මේ කාරණාව කෙටියෙන් සිහිපත් කළොත් මේ භාවනාව සම්පූර්ණ කරගන්න වෙලාවට එහෙම නැත්නම් ඍජුව භාවනාව සඳහා යොමු වෙච්ච කෙනෙකුගේ අභ්‍යන්තර සහ බාහිර වස්තුන් දෙකම පිරිසිදු වෙන්න ඕනේ කියන කාරණාව අපි සාකච්ඡා කළා. ඒක සාකච්ඡා කරන අතරේ තමයි අපි ධර්මදේශනාව එදා නිමා කළේ. අභ්‍යන්තර වස්තුව පිරිසිදු වෙන්නත් ඕනේ. ඒක තමයි භාවනාවෙන් කරන්නේ. චිත්ත පාරිශුද්ධත්වය ඇති කරගන්න එක. බාහිර වස්තුව පිරිසිදු වෙන්නත් ඕනේ. එහෙනම් එතන බාහිර වස්තුව පිළිබඳව අපි කරුණු කීපයක් එදා සාකච්ඡා කළා. අදත් මේ පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරමින්ම අපි ධර්මදේශනාව ඉස්සරහට පවත්වාගෙන යමු. අන් එදා අපි සාකච්ඡා කළා භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිබඳව. දැන් මේ කරුණු ගොඩක් භික්ෂුවටනේ දේශනා කරලා තියෙන්නේ. ඒතකොට මේ කරුණු එහෙම්මම අනිත් ශ්‍රාවක පාර්ශවයටත් එහෙම්මම තමයි. ඒ නිසා සඳහන් කළා සිවුරු කිලිටු වෙලා නම් සිවුරු වල දුර්ගන්ධය තියෙනවා නම් සෙනසුන අපවිත්‍ර වෙලා නම් අන්න ඒ වෙලාව මේ බාහිර වස්තුව පිරිසිදු කරන්න ඕනේ වෙලාවයි. අපිරිසිදු වෙලා තියෙන සෙනසුන පිරිසිදු කරන්න ඕනේ. කිලුට වෙලා දුර්ගන්ධය හැමන සිවුරු හොදලා පිරිසිදු කරගන්න ඕනේ. නිසා අපි එතන ඉඳලා අද ධර්ම දේශනාව ආරම්භ කරමු. ආන් ඒ කාරණාව නිසා සඳහන් කරනවා කෙස් කපන්න ඕනේ කියලා. කෙස් වැවිලා නම් කෙස් කපන්න ඕනේ. එතකොට ඒ සඳහන් කළේ මේ භික්ෂුන් වහන්සේ නමකට එතකොට භාවනාවකට දෙන කාන්තාවකුත් කෙස් කපන්න ඕනේ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. නමුත් හොඳට හොදලා කෙස් පිරිසිදු කරගන්න ඕනේ. එහෙම නැත්නම් දුගද හමන්න උත්සාහ කරනවා. ඒ නිසා කෙස් කපන්න ඕනේ. විරේක කිරීම, නස්න කිරීම ආදිය කරන්න කියලාම දේශනා කරලා තියෙනවා. නෂ්න කිරීම කරලා ලය පිරිසිදු කරගන්න ඕනේ. විරේක කිරීම කරලා කය පිරිසිදු කරගන්න ඕනේ. මොකද කයේ තියෙන බොහෝ රෝගවලට සහ අපහසුතාවයන්ට හොඳ ප්‍රතිකර්මයක් බවට පත් වෙනවා විරේක කිරීම. අපේ භාග්‍යතුන් වහන්සේත් ඒ නිසා ඇතැම් කාලවල විරේක කිරීම කරලා තියෙනවා. ඒ කාරණාව අද ධර්ම දේශනාව අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න හම්බ වෙනවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා කෙස් කපන්න ඕනේ, විරේක කිරීම කරන්න ඕනේ, නැස්න කිරීම කරන්න ඕනේ කියලාම දේශනා කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා හොඳට ඇඟ පිරිසිදු කරලා නාන්න ඕනේ කියලා. නිකන් වතුරට බහලා ගොඩ වෙනවා විතරක් නෙමෙයි හොඳට ඇඟ අතුල්ලලා පිරිසිදු කරලම නාන්න ඕනේ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා මේ භාවනාව හරියටම සම්පූර්ණ කරන්න නිවැරදිවම පූර්ණේ කරගන්න ඕන කෙනෙකුට අවශ්‍ය උපදෙස් තමයි මේ දීලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා කය හොඳින් සැහැල්ලු කරගන්න ඕන කියලා. කය පිරිසිදු කරලා කය සැහැල්ලු කරගන්න ඕනේ. ආන් ඒ වාගේ ක්‍රියාවන්ගෙන් අභ්‍යන්තර වස්තුව හොඳට පිරිසිදු කරගන්න ඕනේ කියලා සඳහන් කරනවා. කය පිරිසිදු කර ගැනීම අභ්‍යන්තර වස්තුවේ පාරිශුද්ධත්වය. එතකොට මේ ඇඳුම් ආදී දේවල් පිරිසිදු කර ගැනීම බාහිර වස්තුන්ගේ පිරිසිදුභාවය. මේ කාරණා දෙකම මනාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සිවුරු ඉරිලනම් මහන්න කියලා. කිලුටු නම් හොදන්න කියනවා පඳු නැත්තම් පඳු පවා ගන්න කියලා කියනවා. ඉරිලනම් මහගන්න. කිලුට නම් හොද ගන්න. පඳු නැත්තම් පඳු පවා ගන්න. ඒ කාරණාවේ හරි වැදගත්කමක් තියෙනවා. සෙවුරක් කියලා කියහම පඳු පොවන්නේ නැතුව සෙවුරක් විදිහට මහපු සුදුරෙද්දකුත් සිවුරක්ම තමයි. ඒ සුදුරෙද්ද සිවුරක් හැටියට මහලා පොරවගෙන හිටියත් කාටවත් මොකවත් කියන්න බෑ ඒක සිවුරක්. ඒක කැප කරන්න පුළුවන්. නමුත් කවුරුවත් එහෙම පොරවන්නේ නැත්තේ ඒ සුදුරෙද්ද අපිරිසිදු වෙන්න බලපානවා හුඟක් අවස්ථාවල් වල. මේ පඳු පෙවීමෙන් අරමුණු කලේ මොනවද? සංගයාගේ ආරක්ෂාවට බොහෝ සෙයින් උපකාර වෙන විදිහට තමයි මේ කසට වර්ණය භාග්‍යතුන් වහන්සේ අනුමත කරලා තියෙන්නේ. මැසි මදුරුවන්ගෙන් පවා හානි වෙන එක ඊටාම අවමයි මේ වර්ණයට. අංගේ නිසා තමයි මේ ගැළපෙන වර්ණ කීපයක් සිවුරු වලට දේශනා කරලා තියෙන්නේ. නැත්නම් සුදු පාටින් තිබුණත් ඒක සිවුරක් සිවුරක් තමයි. නමුත් මෙතන සඳහන් කරන්නේ ආන්ගේ බාහිර කරදර වලින් අත මිදෙන්න තමයි විශේෂයෙන් පඳුපවන්න සඳහන් කරනවා. හිස රැවුල් කපලා නියපොතු කපන්න කියලා සඳහන් කරලා තියෙනවා. රැවුල කපන්නත් ඕනේ, හිස බාන්නත් ඕනේ, නියවවන්න භාග්‍යතුන් වහන්සේ අනුමත කරන්නේ ආන් එහෙම දේවල් වලින් පිරිසිදු බව ලබා ගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා අභ්‍යන්තර බාහිර වස්තුන් පිරිසිදු කරගන්න එහෙම නුනොත් උපදින චිත්ත චෛතසික ධර්මයෙන්ුත් අපිරිසිදුයි කියලාම සඳහන් කරනවා. අභ්‍යන්තර බාහිර වස්තුන් පිරිසිදු කරගෙන තිබුණේ නැත්නම් මේ උපදින චෛතසික ධර්මයෙන්ුත් අපිරිසිදුයි කියලාම සඳහන් කරනවා. එතකොට තව කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. ඇයි මොකටද එච්චර පිරිසිදු බවක්? චිත්ත අභ්‍යන්තරයේ පිරිසිදු කරගන්න භාවනා කරන කෙනෙකුට ඇයි මේ බාහිර පිරිසිදුකමක් පිළිබඳව මෙච්චර ඇඟනම් පැත්තකින් තියලා ඇයි මේ ආරාමයේ පිරිසිදු කරන කටයුතු වලටත් යෙදෙන්න ඕනේ කියලා ප්‍රශ්නයක් අද ඇති වෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක අතීතයේ ඉඳලම අතීතයේ ඉඳලම තිබිච්ච ප්‍රශ්නයක්. ආන් ඒකට අපූර්වට උත්තර සපයලා තියෙනවා අපිරිසිදු වූ මැටි පහනක් අපිරිසිදු වූ තිරයක් අපිරිසිදු වූ තෙල් මැටි පහනත් අපිරිසිදුයි තිරයත් අපිරිසිදුයි තෙලිත් අපිරිසිදුයි ආන් ඒ නිසා උපදින දැල්ලත් අපිරිසිදුයි කියලා. පහනේ ඔක්කොම අපිරිසිදුයිනේ. ඒක නිසා උපදින දැල්ලත් අපිරිසිදුයි කියලා සඳහන් කරනවා. ඒ දැල්ලේ ආලෝකයත් අපිරිසිදුයි කියලාම සඳහන් කරනවා. පහනත් අපිරිසිදුයි, තිරයත් අපිරිසිදුයි, තෙලුත් අපිරිසිදුයි. ඒ පහනෙන් නැගෙන දැල්ලත් අපිරිසිදුයි. ඒ දැල්ලෙන් ලැබෙන ආලෝකයත් අපිරිසිදුයි. ඊළඟට සඳහන් කරනවා පිරිසිදු අභ්‍යන්තර බාහිර වස්තුන් නිසා උපදින චිත්ත චෛතසිකත් පිරිසිදුයි. හරියට පිරිසිදු පහනක්, පිරිසිදු තිරයක්, පිරිසිදු තෙල් මේ වගේ පහන දැල්ලාම නැගෙන දැල්ල පිරිසිදුයි. එයින් ලැබෙන ආලෝකයත් ආලෝකයත් පිරිසිදුයි. මේ කාරණාව සඳහන් කරන්නේ මේ උදාහරණය බුදුරජාණන් වහන්සේමයි. ඒක භාග්‍යතුන් වහන්සේගේම උපමාවක්. එහෙනම් අභ්‍යන්තර බාහිර වස්තුන් දෙකම පිරිසිදු වෙන්න ඕන කියන කාරණාව බුදුරජාණන් වහන්සේගේම ඊටාම පිරිසිදුම බුද්ධ භාෂිතේමයි. ඊළඟට සඳහන් කරනවා විශේෂයෙන් මෙතන සඳහන් කරන කාරණාවක් පැහැදිලි කරනවා භාවනාවේ යෙදෙන කෙනාට මේ අනික් බාහිර දේවලුත් බලපානවද අංගර අපි මුලින් සඳහන් කරපු ප්‍රශ්නේ කවුරු හරි එහෙම ප්‍රශ්නයක් නගන්න පුළුවන් බාහිර දේවලුත් බලපානවද ඒකට උත්තරයක් දෙනවා ඒකට වටින්නේ හිත විතරක් නෙමෙයි කියලා භාවනාවට වටින්නේ හිත විතරක් නෙමෙයි කියලාම උත්තරයක් දෙනවා ඒ කොහොමද මෙතන පැහැදිලි කරනවා අන්තරන්තරා පවත්තන චිත්තුප්පාද වශයෙන් ඒවං උත්තං උත්තරේ දීලා තියෙනවා භාවනා කරනවා කියලා එක දිගටම සමාධි සමාපatti වලම කෙනෙකුට ඉන්න බැරුව යනවා. එක දිගටම සමාධි සමාපatti වලම ඉන්න බෑනේ. පැය 24ම භාවනාවේ ඉන්නේ නෑනේ අපි. භාවනා නොකර කටයුතු කරන වෙලාවලුත් තියෙනවානේ. එක දිගටම භාවනා කරන කෙනෙක් නමුත් පැයක දෙකක හරි විවේකයක් ගන්නවා. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ. චිත්තුප්පාද වශයෙන් ඒවං උත්තං. එක දිගටම භාවනාවේ ඉන්නේ ඉන්නේ නැහැ. ආන් ඒ නිසා සඳහන් කරනවා භාවනාව නැති වෙලාවට තම තමන්ගේ ශරීරය ආවර්ජනය වෙනවා. භාවනා නොකර ඉන්න වෙලාවට ශරීරය ආවර්ජනය වෙනවා නාල නැහැ. දහදියෙන් තෙත් වෙලා. ඒ නිසා ඊකිලි කිහිලි වාගේ තැන් ඇලෙන ස්වභාවයෙන් යුක්ත වෙනවා. ඇඳුම් වල දුර්ගන්ධය හමන්න පටන් ගන්නවා. කෙස් අත ගහපුවාම ඉටි වගේ බැඳිලා වාගේ තියෙන ස්වභාවයක් දැනෙන්න පටන් ගන්නවා. මූණ අත ගෑවොත් එහෙම තෙල් වගේ ස්වභාවයක් දැනෙන්න පටන් ගන්නවා. ආන් ඒ තෙල් වගේ ගතිය නිසා නිකන් නලියන ගතියක් ඇඟේ දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් හැම වෙලාවෙම භාවනා කරන්නේ භාවනා නොකරන වෙලාවට මේ මේ දේවල් දැනෙනවා කියන කාරණාව මොකද ශාරීරිය ආවර්ජනය වෙන නිසා ඒ දේවල් දැනෙනවා. ආන් එතකොට මේ ඇඟේ තියෙන දුර්ගන්ධය, ඇඳුම් වල තියෙන අපිරිසිදු බව නැවත භාවනාවකට සමවදින තුරු මේ අපිරිසිදු සිතවිලි තමයි හැම වෙලාවෙම ඇති වෙන්නේ. ආයෙත් භාවනාවට වාඩි වෙනකන් ඇති වෙන සිතුවිලි එකක්වත් පිරිසිදු නෑ. සේරම අපිරිසිදු සිතුවිලි තමයි ඊට පස්සේ උපදින්න පටන් ගන්න. ආන් ඒ නිසා භාවනාව අතර චිත්ත චෛතසික පිරිසිදු වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා විශේෂයෙන්. මේ වෙලාවට බාහිර අපිරිසිදුතාවය නිසා භාවනාව අතර චිත්ත චෛතසිකයන් හැම වෙලාවෙම අපිරිසිදුයි. නමුත් ඔහු පිරිසිදු වෙලා ඉන්නවා නම් චිත්තචෛතසිකයන් භාවනාව නැතුව ඉන්න වෙලාවටත් පිරිසිදුයි. ආන් ඒ නිසා හිතේ එකඟතාවයේ යම් කෙනෙක් කැමති වෙනවා නම් අපිරිසිදු එකඟතාවයක් තමයි ඇති වෙන්නේ බාහිර වස්තු අපිරිසිදු නිසා. අපි හිතේ එකඟතාවයක් කැමති වෙනවා. නමුත් එකඟතාවයක් ඇති වෙන්නේ නැහැ. අපිරිසිදු සිතුවිලි තමයි ඇති වෙන්නේ. ආන්ගේ හින්දා සඳහන් කළා හරියට භාවනා කරනවා නම් කෙනෙකුට ඒක හොඳට වැටහෙනවා කියලා. හරියටම භාවනා කරන කෙනෙකුට ඒක වැටහෙනවා. භාවනාවේ ඉන්නකොට මගේ හිත කොච්චර පිරිසිදුද දැන් මගේ හිත කොච්චර අපිරිසිදුද ආන්ගේ අපිරිසිදුනේ මේ බාහිර වස්තුවේ තියෙන අපිරිසිදු බව නිසාමයි කියලා සඳහන් කරනවා මේකට තවත් උත්තරයක් දෙනවා දැනීම නැත්නම් මේ දවස පුරාම වෙහිසිලා වෙහිසිලා ඉන්න කෙනෙකුට ගිහිල්ලා භාවනාවට වාඩි වුණොත් එයාගේ හිතත් එකඟ වෙනවා හැබැයි ඒක සාමාන්‍ය කෙනෙකුට එකඟ වෙන්නේ නැහැ හොඳට භාවනා කරලා භාවනා කරලා භාවනා කරලා යම් තැනක විවේකීව වාඩි වෙච්ච ගමම්ම හිත එකඟ කරගන්න පුළුවන් නම් ආන් එහෙම කෙනෙකුට හිත එකඟ වෙනවා. ඉතින් අපිට හිතන්න වෙනවා එතකොට අපිට එහෙම එකඟතාවයක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහ පිට දන ගහලා ඉඳගෙන බුද්ධ වන්දනාව කරන වෙලාවට නික්ලේශී වූ භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණ ගාථා වලින් සජ්ජහායනා කරන නමුත් අපේ හිත තව පැත්තකින් අතිශයින් අපිරිසිදු රාගසිතුවිලි යොස ගමන් කරනවා අපිට තේරෙන්නේවත් නැහැ. එහෙනම් එතනවත් අපිට ටිකක් මේ භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහ අපිට ඉඳගෙන ඉන්නවා කියලාවත් අපෙන් ගලන ඒ අපිරිසිදු සිතුවිලි පාලනය කරගන්න බැරි අපි අපිරිසිදු බාහිර කයක් සහිතව අපිරිසිදු වස්ත්‍ර ඇඳගෙන බාහිර වස්ත්‍ර හැටියට කයත් අපිරිසිදු කරගෙන ගිහිල්ලා භාවනාවකට වාඩි වෙලා කවදාවත් අපිට ඔක කරන්න බැරුව යනවා. ආහාරෙ මෙහෙන් කහන්න පටන් ගන්නවා. ආහාරෙ මෙහෙන් අලියන්න පටන් ගන්නවා. තමන්ගේ දුර්ගන්ධය තමන්ටම දැනෙන්න පටන් ගන්නවා හිත එකඟ කරගන්න වෙන්නේ වෙන්නේ නැති නිසා තමයි මේ පාරිශුද්ධත්වයේ පිළිබඳව මේ තරම් මේ තරම් කතා කරලා තියෙන්නේ කෙනෙක් නාල පිරිසිදු වෙලා භාවනා කරන්න පටන් ගන්නවා නම් ඊට වඩා ඉක්මනට හිත එකඟ වෙනවා කියලා සඳහන් කරනවා නොනා පිරිසිදු වෙන්නේ නැතුව හිත එකඟ කරගන්න උත්සාහ කරනවට වඩා හොඳට නාල පිරිසිදු වෙලා භාවනාවට වාඩි වෙන්න පුළුවන් නම් අරට වඩා ඉක්මනට හිත එකඟ වෙනවා කියන කාරණාව සඳහන් කරනවා. සමාධිය පිරිසිදු වෙලා ඇති වෙන ඥානය පිරිසිදු වෙනවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ පිළිබඳව අත්දැකීම් ඇති අය ඒ පිළිබඳව හොඳට කරුණු දැනගන්නවා කියන කාරණාවත් මෙතන සඳහන් කරනවා. තාම මේ ක්‍රියාවට දිගටම යෙදිච්ච නැති කෙනෙකුට මේක හරියට වැටහෙන්නේ නැතුව යනවා. නමුත් හොඳට භාවනා කරලා මේ පිළිබඳව අත්දැකීම් ලබාපු කෙනාට මේ ගැන කියනකොටම ඒ බාහිර පිරිසිදු භවයේ වටිනාකම කොච්චරද කියන කාරණාව එයාට හොඳට වැටෙන්න පටන් ගන්නවා. ඒ කාරණාව මෙතන සඳහන් කරනවා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා ඉන්ද්‍රිය සමත්ත පටිපාදන පටිපාදනා ඉන්ද්‍රිය සමත්ත පටිපාදනා එහෙම සඳහන් කරන්නේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සමව සිදු කිරීම කියන කාරණාවයි එහෙනම් මේ ඉන්ද්‍රියන් සම කිරීමේ තියෙන වටිනාකම පිළිබඳව කරුණු අපි බොහොමයක් නිතර නිතර මේ දේශනා අතර සාකච්ඡා කරනවා මෙතනත් ආපහු කතා කරන්න හදනවා ඉන්ද්‍රියන්ගේ සමතාවය පිළිබඳව. අන් ඒ නිසා පැහැදිලි කරනවා මෙතන ඉන්ද්‍රිය බවට පත් වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය මට්ටමක් නෙමෙයි කියලා. ඉන්ද්‍රිය බවට පත් වෙනවා. අපි ඒක ටිකක් සඳහන් කරමු කලින් හැබැයි සාකච්ඡා කරලා තියෙනවා මේ ඉන්ද්‍රිය බවට පත් වෙනවා කියන කාරණාව. සෑහෙන දියුණු තත්ත්වයක් තමයි මෙතන ඉන්ද්‍රිය මට්ටමට පත් වෙනවා කියලා කියන්නේ. ආන් ඒ නිසා සඳහන් කරනවා පින්නතුනේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වුණා කියලා කියන්නේ ප්‍රඥාවෙන්වත් සමාධියෙන්වත් වීරියෙන්වත් ලබන්න බැරි දෙයක් ශ්‍රද්ධාවෙන් ලබන්න පුළුවන් කියන එක එකයි කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වුණා කියලා කියන්නේ අනික් අංගයන්ගෙන් ලබන්න බැරි දෙයක් කරන්න බැරි දෙයක් ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන්. එතකොට මේ ඉන්ද්‍රිය මට්ටමට ඒ වචනේ විතරක් අපි ආපහු ටිකක් තේරුම් ගත්තොත් ඇහැ කියලා කියන්නේ ඉන්ද්‍රියක්. කන කියලා කියන්නේ තවත් ඉන්ද්‍රියක්. නාසය කියලා කියන්නේ තවත් වෙනමම ඉන්ද්‍රියක්. අපි පින්නතුන් කල්පනා කරන්නකෝ ඇහැ කියන ඉන්ද්‍රියෙන් කරන කාර්යය කන කියන ඉන්ද්‍රියෙන් කරන්න පුළුවන්ද කියලා. ඇහැ කියන ඉන්ද්‍රියෙන් කරන දේ කනෙන් කරන්න බෑ. හැබැයි කනෙන් කරන කාර්යය ඇහැට කරන්නත් ඇහැට කරන්නත් බෑ. ඇහැ කියන ඉන්ද්‍රියෙන් කරන්නේ මේ දකිනවා කියන කාරණාව. එහෙනම් දැකීම කියන කාරණාවේ අධිපති ඇහැ. හැබැයි අහනවා කියන කාරණාවේ අධිපති කන. එහෙනම් කනට නාසයට දිවට ශරීරයට කරන්න බැරි දෙයක් ඇහැට කරන්න පුළුවන්. හැබැයි ඇහැට කනට නාසයට කයට කරන්න බැරි දෙයක් දිවට කරන්න පුළුවන්කම තියෙනවා. මොකද දිව කරන කාර්යය අනික එක ඉන්ද්‍රියකටවත් කරන්න බෑනේ. එහෙමනම් ඒ රස දැනෙනවා කියන කාරණාව පිළිබඳව දිවාධිපති. දකින්නවා කියන කාරණාව පිළිබඳව ඇහැ අධිපති. ආන් ඒ වගේ තමයි ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වෙනවා කියලා කියන්නේ. ආන් ඒ ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රියෙන් කරන්න පුළුවන් දේ සමාධියෙන්වත් ප්‍රඥාවෙන්වත් ඒකකින්වත් කරන්න වීරියෙන්වත් කරන්න බෑ කියන එකයි මෙතන සඳහන් කරන්නේ. ඒකට උදාහරණයක් සිහිපත් කිරුවොත් මේකට හොඳම උදාහරණය තමයි මහා කප්පින රජුරු. තව උදාහරණ ඕන තරම් ගේන්න පුළුවන්. මොකද්ද මහා කප්පින රජුරු ශ්‍රද්ධාව නිසා කළේ? අති විශාල ගංගාවල් තුනක් අස්සයාගේ පිට උඩ නැගලා තරණය කළා. රජුගේ ගාව තිබුණේ මොකද්ද? මංගාව බුදුන් දකින්න තියෙන බලවත් ශ්‍රද්ධාව සත්‍යයි නම් භාග්‍යතුන් වහන්සේත් මේ වෙනකොට ලෝකෙ පහළ වෙලා ඉන්නවා ඒ කාරණාවත් සත්‍යයි නම් ඒ සම්මා සම්බුද්ධත්වයත් සත්‍යයි උන්වහන්සේ දකින්ද මගේ හිතේ තියෙන බලවත් ප්‍රීතියත් සත්‍යයි මේ දෙකම සත්‍යයි නම් මම මේ අස්සයාගේ පිටේ නැගලා මේ ගඟ තරණය කරනවාමයි එහෙනම් අපේ ශ්‍රද්ධාව තාම ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙලා දියුණු වෙලා නැහැ. එතන ඉඳගෙන මේ කාරණාව සාකච්ඡා කරන අපිට ධර්මයේ සඳහන් කරලා තියෙන මේ කාරණාව පිළිගන්නම වෙනවා මොකද අපි තාම ඒ කාරණාවට බැහැගෙන නැති නිසා. භාග්‍යතුන් වහන්සේම දන්නාසේක කියන තැන අපි පිහිටනවා. මොකද මහා කප්පින රජුරෝ ඊටා විශාල පළලක් තියෙන මහ ගඟකටයි බහින්නේ. වේගෙන් වතුර පිරලා වතුර ප්‍රවාහය පල්ලෙහාට ගලනවා. කට ගාවට පිරීලා තියෙන ගඟ. ඉතින් මේ ගඟේ බැලූ බැලූ මානේ පේන්නේ වතුර. අපිට හිතෙනවද මේ සාගරයක් වගේ ගඟට අස්සෙකුගේ පිටේ නැගලා බහින්ද? මගේ හිතේ තියෙන ශ්‍රද්ධාවත් සත්‍යයි. භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයත් සත්‍යයි. භාග්‍යතුන් වහන්සේත් සත්‍යයි. එහෙමනම් මම මේ ගඟ තරණය කරනවා ඒ සත්‍ය අනුභව බලයෙන්. හිතන්නකෝ. අපිට බහින්න පුළුවන්ද එහෙම හිතලා ගඟට කියලා? ඒ කියන්නේ තාම අපේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය මට්ටමට ඇවිල්ලා ඇවිල්ලා නැහැ කියන එක. ඉතින් ඒක එච්චර ඈතට යන්න ඕනේ අපි ආරක්ෂා කරන සිල් ගාවට ගියහම අපිට ඒක හොඳටම හොඳටම තේරෙනවා. සිල්පදයක් ආරක්ෂා කරන එක මොන තරම්නම් මහානුභාව සම්පන්නයිද? එක සීලයක් ආරක්ෂා කිරීමත් මොන තරම් මහානුභාව සම්පන්නද? මේ සිල්පදේ ආරක්ෂා කරාම මේ තරම් කුසල ස්කන්ධයක් රැස් වෙනවා. ආන් ඒ හින්දා මේ සිල්පදේවත් දිවි හිමියෙන් ආරක්ෂා කරනවා කියලා කෙනෙකුට තීරණය කරන්න පුළුවන් නම් මේ පන්සිල් දිවි හිමියෙන් ආරක්ෂා කරනවා කියලා කෙනෙකුට හරියටම ශ්‍රද්ධාවක පිහිටන්න පුළුවන් නම් නෑ මැරුවත් කැපුවත් ජීවිතේ නැති කලත් මම මේ සිල්පදේ කඩන්නේ නෑ. අර උතුරු වඩුන්නාවේ ජීවත් වෙච්ච ගොවියගේ කතාව අපේට දැන් මතකයි. පන්සිල් අරගෙන යනකොට පිඹුරෙක් වෙලා ගත්ත කතාව. කැත්තකුත් අතේ තිබුණා. පිඹුරා තද කරන්න තද කරන්න පිඹුරාව කපන්නත් හිතුණා. තුන්වෙනි වතාවේ හිතෙනවා නෑ මේ කැත්ත තියෙන හින්දා තමයි මේ පව්කාර හිත මට එන්නේ. කැත්තල්ලා විසිකා. මනාව සිල් ආරක්ෂා කරන කෙනෙකුට පුදුම ආරක්ෂාවක් තියෙනවා කියන කාරණාව. එහෙම්මම තහවුරු කරමින් පිඹුරක් Tamange ග්‍රහණය මුදා හැරලා යන්න ගියා. ආන් ඒ ශ්‍රද්ධාව අපි ගාව තියෙන්න ඕනේ කියලාම සඳහන් කරනවා. එහෙම වුණොත් තමයි අපි ශ්‍රද්ධාවේ දියුණු මට්ටමක දියුණු මට්ටමක ඉන්නවා. මහා තුන්ලිල ජාතකයේ සඳහන් කළා ඌරු තුඩින් දේශනා කරපු ධර්මය අවුරුදු 60000ක් කල මේ සමාජය තුල පැවතුණා කියලා. අපි බෝසතාණන් වහන්සේ ඌරෙක් වෙලා ඉපදෙලා. ඌරගේ තුඩෙන් තමයි කිව්වේ පන්සිල් රකින්න කියලා. ඒ විතරක් නෙමෙයි අධිකරණයේ නඩු විනිශ්චය කරන හැටි පවා පොත්පත්වල ලියවනවා. ලියවලා තමයි වනාන්තරගත වෙන්නේ. තමන්ගේ මල්ලිකත් දුන්න උපදේශයක් බාල ඌරට. එයා තමයි මරණයට බයි දුවගෙන ආව. ඉතින් ජාතක කතාව ටිකක් දිගයි. මල්ලිට කියනවා මල්ලියේ මරණයට කවදාවත් බය වෙන්න එපා. ඕනෑම තැනක අපි හොයාගෙන මරණය එනවා. ඒක කවදද කොතනද කියලා සීමාවක් සීමාවක් නැහැ. ආන් ඒ හින්දා හැම වෙලාවෙම පිරිසිදු වෙලා ඉන්න ඕනේ. ඒ හින්දා මල්ලිට කියන හොඳට ගිහිල්ලා පිරිසිදු වතුරක බෑලා නාගනින්. ඇඟ හොඳට අතුල්ලලා ඔළුව හොඳට හොදලා නාපන් ගිහිල්ලා. ඊට පස්සේ කවදාවත් නොමියෙන සුවඳක් ගල්ව ගනී. නාලා පිරිසිදු වෙනින් කවදාවත් නොමියෙන සුවඳක් ඇඟේ ගල්ව ගනී. චූලතුන්ඩිල අහනවා මහතුන්ඩිලගෙන් සහෝදරයාණෙනි මේ ඌරෝ කවද්ද කුණුව තුල්ලලා නැවි. ඌරෝ කවද්ද පිරිසිදු වතුර බැස්සේ. මොනවද මේ කියන්නේ කියලා ඇහුවා. ආන් ඒ වෙලාවේ සඳහන් කරනවා සහෝදරයා මම දන්නවා ඌරු කුණු වතුල්ලන් නැති බව. මම දන්නවා ඌරු පිරිසිදු වතුරේ ඉන්නේ නැති බව. මම මේ කීවේ සීලේ නැමති තොටට බහපන්. ඒක හරි පිරිසිදුයි. මනාව හිත ඇතුලේ උතුම් සීලයක් තියාගනි. මනාව පිරිසිදු වෙලා ඉන්න කියලා මම සඳහන් කළේ ඒකයි. හැම වෙලාවෙම ජීවිතේ සීලෙන් පෝෂණය කරලා තියාගන්න. එතකොට පිරිසිදුයි. ඒ පිරිසිදු තොට තමයි ඒ සීලය. නොමියෙන සුවඳක් ගල්ව ගන්නේ. ඇඟේ ගල්වන හැම සුවඳක්ම මොහොතින් මොහොත නැති වෙලා යනවා. නමුත් සිල් සුවඳ සිව් දිශාවටම හැමහම හැමදාම මේ පුජ්‍යලය ළඟ තියෙනවා. එහෙනම් සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න කියන කාරණාවයි මේ සඳහන් කළේ. ආන්ගේ සිල්වත් ගුණවත් පුජ්‍යලයට කවදා කොතන මරුණත් බය නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ සිල් ගැන අපිට එක එක එක එක මට්ටම් වලින් දේශනා කළා. මේ ධර්මයේ සඳහන් කරනවා සික්කමානා කියලා පිරිසක් පිළිබඳව. ඔය කටින සිවුරක් ලබන්න පුළුවන් සහධාර්මිකයෝ පස් දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ මේ කාරණා වැඩි සාකච්ඡා වෙන්නේ නැති දේවල්. සහධාර්මිකයෝ කටින සිවුරු ලබන්න පුළුවන්. සාමණේර භික්ෂුවටත් ලබන්න පුළුවන්. සාමණේරියටත් ලබන්න පුළුවන්. උපසම්පදා භික්ෂුවට උපසම්පදා භික්ෂුණීටත් ලබන්න පුළුවන්. එතකොට හතර දෙනයි. පස්වෙනි එකේ තමයි සික්කමානා කියලා කියන්නේ. මහා වග්ග පාළියේ දෙවනි පොතේ කටිනක් ඛණ්ඩකේ මේ පස් දෙනා ගැනම සඳහන් කරනවා. සහධාර්මිකයෝ පස් දෙනා. උපසම්පදා භික්ෂුව, උපසම්පදා භික්ෂුණිය, සාමණේර භික්ෂුව, සාමණේර භික්ෂුණිය සහ සික්කමානව මේ කටිනයක් ලබන්න පුළුවන් සහධාර්මිකයෝ. එතකොට සික්කමානව කියන්නේ කවුද? සික්කමානව කියලා කියන්නේ සිල්පද 6ක් රකින අය. සිල්පද 6ක්. අපිට තියෙන පහයිනේ පන්සිල් කියලා. මොකද 6 වෙනි එක. 6 වෙනි එක තමයි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං. ඒ ශික්ෂාපදයට ආරක්ෂා කරනවා. මේ විකාල භෝජන ශික්ෂාපදේ කියන එක මේ ශාසනයේ හරි ගැඹුරු තැනක තියෙන දෙයක්. අපි වැඩි සලකන්නේ අපි මේ ලොකු සිල්පද පහ ඇටියට පන්සිල්පද පහ විතරක් රැකුණොත් හොඳයි කියලා හිතනවා අටසිල් අරගෙන ඉන්න වෙලාවට. ගීත කොටසත් කැඩෙනවා, වාදිත කොටසත් කැඩෙනවා, මාලා කියන කොටසත් කැඩෙනවා, ගන්ධ විලේපනත් කැඩෙනවා. ඒ වුණාට අපිට ඒ වගේ තරම් ගාණ අපි ගණන් ගන්න නැහැ. ඒ වුණාට අපි දන්නේ නැහැ ඒවා නිවනට කොච්චර බාධා කරනවද කියලා. එහෙම ගණන් ගත්තේ නැති හින්දා තමයි මෙච්චර කල් මේ ඇවිදගෙන යන්නේ. ඒ නිසා මේ විකාල භෝජන ශික්ෂාපදයේ ගැනත් අපි වැඩි සලකන්නේ සලකන්නේ නැහැ. මේ දවස්වල සම්බෝධී කරන ධර්මදේශනා මාලාවේ නම් කීටගිරි සූත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන් විකාල භෝජනයේ පිළිබඳව දේශනා දෙකක් කරලා තියෙනවා මේ විකාල භෝජන ශික්ෂාපදයේ සම්බන්ධයෙන් විතරක්. ඒක ඒ තරම්ම වටින ශික්ෂාපදයක් නිසා. ආන් ඒකයි 6 වෙනි ශිල්පදයේ හැටියට විකල භෝජනය ශික්ෂාපදේ ආරක්ෂා කරයි. එතකොට මේ ශිල්පදේ ආරක්ෂා කරගෙන යනකොට අපිට හිතන්න දේවල් හුඟාවක් පැහැදිලි කරලා තියෙනවා. බාග්‍යතුන් වහන්සේ කිසිසේත්ම අවසර දෙන්නේ නැහැ විකාලේ ආහාර පිළිබඳව. සමහර වෙලාවට අපි නොඑක් නොඑක් හේතුන් නිසා ආහාර අනුභව කරනවා. අපි කල්පනා කරනවා මේ ලෙඩ වෙලා ඉන්න හින්දා බෙහෙත් පාවිච්චි කරන්න ඕන හින්දා ආහාරයක් වැළඳුවට කමක් නැහැ. ශිල්පදේට හානි වෙන්නේ නැහැ. ඒ බෙහෙත් පාවිච්චි කරන්නනේ. දැන් කවුද එහෙම මතයක් හදාගෙන තියෙන්නේ? ඒක අපි හදලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ නම් කිසිසේත්ම අවසර දීලා ලෙඩෙකුටවත් ආහාර ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ අවසර දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට බෙහෙත් පාවිච්චි කරන්න ඕන නම් පළතුරු විශයක් තමයි පාවිච්චි කරන්න කියලා දේශනා කරන්නේ. නවමහා ඵල ඵල වර්ග 9ක් දේශනා කරනවා. ඒ පළතුරු වලින් හදාගන්න යුෂ කැපණෑ කියලා දේශනා කරනවා. මම හිතන්නේ ඔබ මම දැක්ක හුඟක් අය ගාව ආතාපි පොත තියෙනවා වගේ ඒකේ තියෙනවා නවමහා ඵල මොනවද කියලා. අනුරූප ඵලත් එපා කියනවා. ඒතර විශේෂයෙන් තියෙනවා මේ ජලවර කවාගේ જાති. ඒක කැප නැහැ. එතකොට මේවා මේ විශේෂයෙන් ධාන්‍ය රස ගෙනල්ලා දෙන දේවල් කිරි පාවිච්චි කරන්න කොහොමත් අහනම් ඒ නිසා සමහර අය ඔය නෙස්ටමෝල්ට් වීවා මයිලෝ වගේ දේවල් පාවිච්චි කරනවා කිරිනේ පාවිච්චි කරන්න එපා කියේ නෑ මෙවුවා ධාන්‍ය කියලා. ඒ සම්පූර්ණයෙන්ම ධාන්‍යඵල රසං කියලා දේශනා කරනවා ධාන්‍යඵල රස තහනම්ම කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. කොස් තහනන් නම් අනුරූප වෙච්චහම දූරියන් වගේ දේවලුත් තහනම් කොස් වලට අනුරූපයි. එහෙනම් දූරියන් වගේ දේවලුත් තහනම්. එතකොට පොල්, කිතුල්, තල් ඒ දේවලුත් අහනවා. පොලුත් අහනවා, කිතුලුත් අහනවා, තලුත් අහනවා. එතකොට හවසට පොල් හකුරු, තල් හකුරු, කිතුල් හකුරු භික්ෂුන් වහන්සේ නමකට පිළිගන්නවොත් පිළිගන්නපු කෙනාට පව් සිද්ධ වෙනවා. වැළඳුවොත් ස්වාමීන් වහන්සේගේ ශික්ෂාපදයේ බින්දෙනවා. එහෙනම් අවසර කොහොමවත් කැප නැහැ. ඒ වගේ හකුරු පිළිගන්නවද? පිළිගන්නව නම් පිළිගන්නවන්න කැප උක් හකුරු විතරයි. ඒකත් සඳහන් කරනවා භික්ෂුන් වහන්සේ හෝ ඒ උතුම් සීලයක ඉන්න ගිහි ශ්‍රාවකයා නිරෝගී කෙනෙක් නම් උක් කකුරුත් හපන්න තහනම් කියලා. කැපයි හපන්න තහනම්. දී කරලා යන්න ඕනේ. ලෙඩෙකුට නම් හපන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මේ දේවල් භාවනාවට හරි හරි වටින දේවල්. ඉතින් මේ සූත්‍රයෙන් අපි සාකච්ඡා කරන්නේ භාවනාව නිසා මේ කරුණු ටිකක් මේ සිහිපත් කළේ. ඒ නිසා උක් කකුරු විතරයි උක්පැණි විතරයි හවසට පිළිගන්නන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට කොමඩු හවසට තහනම්. කැකිරි කැකිරි ඉස්මත් හවසට තහනම්. පිපිඤ්ඤා පිපිඤ්ඤා හවසට තහනම්. පුහුල් පොහොල් ඉස්මත් හවසට තහනම්. මොකද මේ බිම වැල් යන්නේව්වා. බිම වැල් යන දේවල් වල හැදෙන හැම ඵලයක්ම මහ ඵලයක් හැටියට තමයි ගණන් ගන්නෙ. මිදිත් නම් වැල් තමයි. ඒ වුණාට මිදි කැපයි. මොකද මිදි වැල් බිම යන්නේ නැහනේ. ඒකෝර අද තියෙන ওই වැල් දඩම් වාගේ දේවල් බිම යන්නේ නැහනේ. ඒ ඵල කැපයි. විශේෂයෙන් ස්වභාවයෙන්ම බිම වැල් යන දේවල් වල ඵල අකැපයි. මේ නව මහා ඵල ගණයට ඒ දේවල් අයිති. ඒව හැර අනික හැම ඵල තුරක්ම කැපයි. හැබැයි යුෂ හවසට පෙරාගත්ත පළතුරු යුෂ වළඳන්න භාග්‍යතුන් වහන්සේ අනුමත කරනවා. තේ කෝපි වළඳන්න අනුමත කරන්නේ නැහැ. ඉතින් තල්පොල් කිතුල් වලට අනුරූප වෙච්චහම පුවක් යන්නේ අනුරූප ගණේටම තමයි. එමනම් ශික්ෂාපදේ බිඳෙනවා පුවක් වැළඳීමත් ඒකට අයිති වෙන කාරණාවක්. ඉතින් කරුණ දැනගෙන තිබ්බහම ඇති තමන්ගේ ආරක්ෂාව උදෙසා. මොකද කාරණාව හංගලා දේශනා කෙරුවොත් සත්පුරුෂ වෙන්න බෑනේ. නිවැරදි වෙන්න කී දෙනෙක් බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්ද? ඒ නිසා ඒකත් අයිති. බොහොම රස කෑම වේලක් හැන්දෑවටත් අනුභව කරන්න පුළුවන්කම තියාගෙන විකාල භෝජනා ශික්ෂාපදේ සමාදන් වෙලා ඉන්න නිසා ඔය බත් වාගේ දේවල් තව ඔය අපි නොයි පුච්චපු බත් තෙල් දාපු බත් අපි නේද නැත්නම් ෆ්‍රයිඩ් රයිස් වගේ කියලා කියන්නේ. ඒ වාගේ රසවත් ආහාර පැත්තක දාලා විකාල භෝජනයේ ශික්ෂාපදේ රකින්න හදන අපි මේ කහට කෝපයක් හින්දවත් පුවක් කෑල්ලක් හින්දවත් ඔය ශික්ෂාපදේ කඩා ගන්න ඕනේ නැද්ද? ඇයි මේක විශේෂයෙන් එහෙම කඩා ගන්නව නම් අර වගේ අපරාධය අර ආහාර වැළඳුවට කමක් නෑ කියන කාරණාවයි කියන්න ඕනේ. එතකොට ඔබට හිතෙනවා ඇති මේ ආහාරය ඇයි මෙච්චර බලපාන්නේ? සමහර කට්ටිය කියනවා මේ කෑම කෑවා කියලා අපායට යන්නේ කෑව කෑවා කියලා මේ නිවන බාධා වෙන්නේ එහෙම කතා කරන අය ඉන්නවා. ඇයි මේ ශික්ෂාපදේ මෙච්චර වටින්නේ? ඇයි මේ කෑම ඕන වෙන්නේ කියන කාරණාවට යන්න ඕනේ. කය පිළිබඳව තණ්හාවක් තියෙන හින්දානේ මේ තියෙන්නේ. නමුත් මේ සංසාරේ අපි මේ භාවනා කර කර නිවන් දකින්න උත්සාහ කරන තණ්හාව නැති කරන්නනේ. එහෙමනම් කයේ තණ්හාව හින්දානේ මට දැන් තේ වතුර ටිකක් දෙන්න කියලා ඉල්ලන්නේ. ආන් ඒ තණ්හාව ඇති වෙනකොට ඒක නැති කරන්න පුළුවන් නම් තමයි තණ්හාව නැති කරන්න වීරිය වඩලා තියෙන්නේ. ආන් ඒකයි මේ ශික්ෂාපදයේ මෙච්චර වටින්නේ. එහෙනම් සික්කමානාව කියලා කියන්නේ මේ මේ 6 වෙනි ශික්ෂාපදය ආරක්ෂා කරන පිරිසක්. එහෙමනම් ඒ උතුම් සිල් ආරක්ෂා කරන්නේ මොකක්ින්දද? ශ්‍රද්ධාවෙන්දම තමයි. එහෙනම් මේ ශ්‍රද්ධාවට කරන්න පුළුවන් දේ අනික් කිසි දෙයකට කරන්න කරන්න බෑ. ආන් ඒකයි ඉන්ද්‍රිය මට්ටමට යමක් වැඩෙනවා කියලා කියන්නේ. එහෙමනම් මෙතන සඳහන් කරනවා ප්‍රඥාවෙන්වත් සමාධියෙන්වත් වීරියෙන්වත් ලබන්න බැරි දෙයක් ශ්‍රද්ධාවෙන් ලබන්න පුළුවන් වුණා කියලා කියන්නේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා හැබැයි වීරිය ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙලයි තියෙන්නේ මේ ධර්මතා පහම ඉන්ද්‍රිය මට්ටමට දියුණු වුණොත් ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් සඳහන් කරනවා නිවන් දකින්න අමාරුයි කියලා. ඉන්ද්‍රිය මට්ටමට වැඩිලා තියෙන්නේ ශ්‍රද්ධාව අඩුයි දැන්. ප්‍රඥාව වැඩි. නිවන් දකින්න අමාරුයි කියලා සඳහන් කරනවා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම සම කරන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා ප්‍රඥාව අඩු වෙලා ශ්‍රද්ධාව වැඩි වුණොත් ඒත් අමාරුයි. ඒ දෙකත් සම කරන්න ඕනේ කියලා. වීරිය වැඩි වෙලා සමාධිය අඩු වුණොත් හිත විසිරීමට ලක් වෙන්න පටන් ගන්නවා. සමාධිය ඇති වෙලා තියෙනවා, වීරිය අඩු වෙලා තියෙනවා, හිත විසිරෙන්න ගන්නවා. සමාධිය වැඩි වෙලා වීරිය අඩු වුණොත් නිදිමත හැදෙන්න පටන් ගන්නවා. ආන් ඒ වීරිය අඩු වෙලා සමාධිය වැඩි වෙලා. එතකොට තමයි නිදිමත හැදෙන්නේ. ආන් ඒක තමයි භාවනා කරන්න ගියාම බොහෝ දිනාට නිින්ද යන්නේ. සමාධිය වැඩි. නමුත් ඒක දරාගෙන ඉන්න තරම් වීරිය ප්‍රබල නැහැ. සමහර කෙනෙක් බුදුන් වදින්න ගිහිල්ලා වාඩි වෙනවා, ටික වෙලාවක් වන්දනා කරනවා, ඊට පස්සේ නිදා ගන්නවා. අනික් අය වන්දනා කරලා ඉවර වෙනකොට ආපහු ආපහු නැගිටිනවා. සමාධිය වැඩි. නමුත් පවත්වාගෙන යන්න බෑ වීරිය අඩුයි. කඩා වැටෙනවා. අයනුන් යනවා. හුඟක් දේවල් වෙන්නේ ඒ වීරිය අඩු වෙච්ච නිසා. ආන්ගේ නිසා සඳහන් කරනවා මේ මේ ඉන්ද්‍රියන් පහෙන් සිහිය හැර අනෙක් ඉන්ද්‍රියන් සමතත්වයට පත් කරන්න ඕනේ කියලා. සිහිය හැර අනෙක් ඉන්ද්‍රියන් සමතත්වයට පත් කරන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා යමෙකුගේ ශ්‍රද්ධා ඉන්ද්‍රියේ බලය වැඩි වෙලා අනෙක් ඉන්ද්‍රියන්ගේ බලය අඩු වුණොත් එහෙම වීරියට දැඩි ලෙස උපකාරයක් කරන්න බැරි වෙනවා කියලා. කොහොම වුණොත්ද ශ්‍රද්ධාවේ බලය වැඩි වෙලා අනෙකුත් ඉන්ද්‍රියන්ගේ බලය අඩු වුණොත් මේ වීරිය කියන ධර්මතාවයට ඒ පුජ්‍යලයට උපකාර කරන්න බැරුව යනවා. සිහියට උපස්ථානයේ කාර්ය කරන්නත් බැරුව යනවා කියලා සඳහන් කරනවා. සමාධියට නොවිසිරීමේ කාර්ය කරන්නත් බැරුව යනවා. ප්‍රඥාවට දර්ශනීය කාර්ය කරන්නත් බැරුව යනවා කියලා දේශනා කරනවා. මේ මේ වෙලාවට වක්කලි තෙරුන්ගේ කාරණාව උදාහරණයට ගන්න කියලා ධර්මයේ පැහැදිලි කරනවා. මේ කාරණාව පැහැදිලි කරගන්න වක්කලි තෙරුන්ගේ කතාව උදාහරණයට ගන්න කියලා පැහැදිලි කරනවා. ඒකට මොකද්ද මේ වක්කලි තෙරුන්ගේ කතාව? අපේ ශාසනයේ වක්කලීලා හුඟක් ඉන්නවා. වක්කලී නම් වූ උතුම් ස්වාමින් වහන්සේලා හුඟක් මේ ශාසනයේ ඉන්නවා. එතකොට හුඟක් වක්කලී ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න ශාසනයක මොන වක්කලී ස්වාමින් වහන්සේගේ කතාවද මේ ගන්න කියන්නේ? ආන් ඒ කාරණාව විශේෂයෙන් සඳහන් කළා ශ්‍රද්ධාදී මුක්ත වක්කලි ස්වාමීන් වහන්සේගේ කතාව මෙතෙන්ද ගන්න කියලා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් මොන කාරණාවෙන්ද අග්‍ර ශ්‍රද්ධාවන්තයින් අතර අග්‍රස්ථානයේ උන්වහන්සේට හිමි වෙලා තියෙනවා. ආන් උන්වහන්සේගේ කතාව මෙතෙන්ට අරගන්න කියලා සඳහන් කරනවා. එහෙනම් ඒ කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. ඒක මෙතෙන්ට සාකච්ඡා කරන්න කියලා දේශනා කරලා තියෙන නිසා. වක්කලී නම ඇති තරුණයෙක් එක දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාති වඩිනවා දැක්කා. තරුණයෙක් නම වක්කලි. භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාති වඩින වෙලාව දැකලා භාග්‍යතුන් වහන්සේගේ ශාරීරියේ ස්වභාවය, ශරීර ලක්ෂණ මේ වක්කලි කියන තරුණයා හොඳට බැලුවා. පුදුම ප්‍රීතියක් ඇති වුණේ බුදුරජාණන් වහන්සේ දකින්නකොටම. ඇස් දෙක අහකට ගන්න බැරුව ගියා. බුදුරජාණන් වහන්සේගේ මිදෙන්නත් බැරුව ගියා. ආන් ඒ නිසා කල්පනා කළා කොච්චර බැලුවත් තිවෙන්නේ නැහැ මේ ලස්සන. gedara ඉඳගෙන මට මේ ලස්සන බලන්නත් බෑ. වරින් වර වරින් වර ගිහිල්ලා බලලාවටත් මදි. ඒ හින්දා මහාන වෙන්න ඕනේ. දැන් මහාන වෙන්නේ නිවන් දකින්නද වෙන කිසිම දෙයකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳයි මහාන වෙන්නේ. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කතා කරනවා මට මහාන වෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවය දන්වලා ශාසනය පැවිදි වෙනවා. පැවිදි වෙලා පින්ඩපාතේ වඩින වෙලාව තියෙනවා නම් වැඩලා ආපු ගමන් එන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට. දාන වළඳලා ඉවර වෙච්ච ගමන් යන්නේ බුදුරජාණන් වහන්සේ කොහේ හරි පේන තැනක වැඩ ඉන්නවනම් වක්කලි ස්වාමීන් වහන්සේ කොහේ හරි ඇති. බලාගෙන ඉන්නවා. ඒ තරම් කැමැත්තක් තියෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙයා මොකටද මහාන වෙන්නේ. මෙයා මොකටද මහාන උනේ? ඒක ඉතින් මුලින්ම දන්නවා. හැබැයි මෙයාගේ හිත දියුණු වෙනකන්, හිත වැඩෙනකන් කවදාවත් භාග්‍යතුන් වහන්සේ මෙයාට මොකවත්ම කතා කළේ කතා කළේ නැහැ. දැන් තරමක් හිත දියුණුයි. දැන් කාලයක් භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ අහනවා වක්කලී මගේ මේ දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් පිළිච්ච කය දිහා බලාගෙන ඉන්න එකෙන් ඔබට ඇති ප්‍රයෝජනේ මොකද්ද කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නවා එහෙම ඇහුවත් මෙයාට මේක තේරෙන්නේ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කයත් දෙතිස් මහා කුණප කොට්ටාසයක්මයි කියන කාරණාව තහවුරු කෙරෙව්වා. එහෙම නෙමෙයි කොහොම කීවත් උන්වහන්සේ මේ කයට දක්වන ලැබියාව උන්වහන්සේගෙන් අඩු වෙන්නේ අඩු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තව ටික කාලයක් ඇරලා කල්පනා කළා වක්කලි සංවේගයටපත් කරන්න ඕනේ. සංවේගයටපත් කරලා වක්කනීට කරුණ අවබෝධ කරවන්න ඕනේ. වස් කාලය ලැබෙනකන් හිටියා. වස් කාලය ලැබෙනකන් ඉඳලා වස් වසන්නේ හිටානිද්දයි කියලා වක්කලි ස්වාමීන් වහන්සේට සඳහන් කළා වක්කලි කරුණා කරලා ඉවත් වෙලා යන්න මෙතනින් කියලා. අය මේ පැත්ත පලාතටවත් එන්න එපා කිව්වා. වක්කලි ස්වාමීන් වහන්සේ එතනින් බැහැර වුණා. වස් තුන් මාසෙම ගෙවුණා. භාග්‍යතුන් වහන්සේ දැක ගන්න ලැබුණේ ලැබුණේ නැහැ. මොන තරම් දුකකින් ඉන්නේ ඇද්ද? තුන් මාසෙ. වක්කලි ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ මගෙත් එක තරහ වෙලා. ආයමට භාග්‍යතුන් වහන්සේ බලා ගන්න හම්බෙන එකක් නෑ. භාග්‍යතුන් වහන්සේ දකින්න නැති මගේ ජීවිතේ මට ඇති වැඩකුත් නෑ. මම සියදිවි විහානි කරගන්නවා කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා ගිහලා බොහොම අමාරුවෙන් බඩගෑවා ගිජිගුළු පව්වට. දැන් භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නේ. බඩගාලා දැන් ගිජිගුළු පව්වෙන් පහලට පැනලා ජීවිතේ හානි කරගන්න සූදානම් වෙන්නේ. දැන් පනින්න ඔන්න මෙන්න පාදයේ උස්සන්න ලැහැත්ති වෙන වෙලාව. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් හස කල්පනා කළා වක්කලීට මං වාගේ කෙනෙක් පිහිට උනේ නැත්තම් මේ ජීවිතෙන් සසර කෙරවල කරන්න පින් තියෙන වක්කලී ආය දීර්ඝ කාලයක් සංසාරයට ඇද වැටෙනවා. පයින් ඔන්න මෙන්න කියලා සූදානම් වෙනකොට ආලෝක කදම්බයක් ඇරුවා. ආයි ආලෝක කදම්බේ ඇතුලෙන් වක්කලී හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ පේන්න සැලැක්සුවා. තුන් මාසයකට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැක්ක ගමන් හිතේ ඇති වුණේ පුදුම ප්‍රීතියක්. අනේ භාග්‍යතුන් වහන්සේ මට ආයෙත් පිහිටුණා නේද කියලා හිතුණා. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට කතා කළා. වක්කලි හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. අපේ බුදුරජාණන් වහන්සේ වක්කලි භික්ෂුන් වහන්සේට අපූර්ව ධර්ම දේශනාවක් කළා. ආන් එදා වක්කලි ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව කරන්න භාග්‍යතුන් වහන්සේ යොදාගත් ගාථා රත්නය සඳහන් වෙනවා ධම්මපද පාළියේ. පාමුජ්ජ බහුලෝ බික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංකාරූප සමං සුඛං මේ ගාතාව තමයි භාග්‍යතුන් වහන්සේ එදා දේශනා කළේ ප්‍රීතිය ප්‍රනෝදය බහුල භික්ෂුවට මේ ශාසනය පිළිබඳව පැහැදුණු භික්ෂුව කියන එකයි කියන්නේ ප්‍රීතිය ප්‍රමෝදය බහුල භික්ෂුවට ශාන්ත වූ නිවන අධිගමනය කරලා සංස්කාරයන් පිළිබඳව සංසිඳීමකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එයින් සැපයක් ලබන්න පුළුවන්කම තියෙනවා කියලා දේශනා කළා. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා සඳහන් කළ වක්කලියෙන්ද කියලා සඳහන් කරාම හරියට කනට අමෘතය ගලනවා වගේ තමයි මේ වචන ටික ඇහෙන්නේ. මේ ගාථාව දේශනා කළ වක්කලියෙන්ද කතා කරාම කනට කෙලින්ම අමෘතය ගලනවා වගේ දැනෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ වචනේ මට එන්න කියලා කිව්වා. ආන්ගේ මහා ප්‍රීතියක් දැනෙන්න පටන් ගත්තා. විදර්ශනා භාවනාව භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළා වක්කලි ස්වාමීන් වහන්සේට. ආන්ගේ ආකාරයට කරුණාව උන්වහන්සේට භාග්‍යතුන් වහන්සේගෙන් දැනුණා. ඉන්ද්‍රිය සමතත්වයට කර්මස්ථානයක් ලැබලා දුන්නා. දැන් මොකද ඉන්ද්‍රිය සමතත්වයට පත් කරන්න ඕනේ? උන්වහන්සේට ශ්‍රද්ධාව උපරිමයෙන් තියෙනවා. උන්වහන්සේට වීරිය අඩුයි. ආන්ගේ හින්දා භාග්‍යතුන් වහන්සේ තුන් මාසයක්ම මේ විදිහට දකින්න දෙන්නේ නැතුව ඉඳලා බොහෝම සංවේගයකටපත් කරවලා නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේ හිත තුළ ප්‍රීතිය උපදවලා උන්වහන්සේට කතා කරලා මේ මේ කර්මස්ථානයේ දේශනා කළා ශ්‍රද්ධාවයි වීරියයි සම කරවන්න. උන්වහන්සේ කර්මස්ථානය අරගෙන කර්මස්ථානය වඩන්න පටන් ගත්තා. ඒ අවසානයේ උන්වහන්සේ සෞඛ්‍යලස් නසලා අති උතුම් අරහත්ත්වයේම සාක්ෂාත් කරගත්තා. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මහා කල්ප ලක්ෂයක් සංසාරේ පාරමිතා පුරලා ඉන්න කෙනෙක්. මහා කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවේයි මෙන්න මේ ශ්‍රද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග තනතුර ලබා ගන්නට. ඒ කියන්නේ 80 මහා ශ්‍රාවකයන්ගේ ගණයට එකතු වෙන්න. වක්කලි ස්වාමීන් වහන්සේ ලබන්නේ කොහොමද අරහත්ත්වය සඳහන් කරනවා නිකං රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න නෙමෙයි මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නයි අරහත්ත්වේ සාක්ෂාත් කරන්නේ. එතකොට තවත් ප්‍රශ්නයක් ඇති වෙනවාද ඇයි මේ නිකං රහතන් වහන්සේ මහරහතන් වහන්සේ කියන්නේ කියලා? මහරහතන් වහන්සේලා කියලා කියන්නේ සිව්පිලි සිඹියාපත් සහිතව අරහත්ත්වයට පත් වෙච්ච උතුමන් වහන්සේලාට. එහෙනම් වක්කලි මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ උන්වහන්සේ සිව්පිලි සිඹියාපත් සහිතවම තමයි රහත් වෙන්නේ. ඒ කියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සියලු දෙනාම මේ ශාසනයේ මහරහතන් වහන්සේලා. සිව්පිලිසිඹියාපත් සහිතයි උන්වහන්සේලා. ඊළඟට සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මේ මම ගාව ඉන්න එපා. යන්න වක්කලි. මිකුණු කය දිහා බලන්න එපා. සංවේගයක් ඇති කරවන්න කටයුතු කළානේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කය දිහා බලන්න එපා වක්කලි. මේ කය දිහා බලන්නේ නැතුව සංසාරයෙන් ඈතර යන්න වීරිය වඩන්න. මන් දිහා බලාගෙන හිටිය කියලා ඔබට සසරින් ඈතර වෙන්න බෑ. එතකොට දැන් අපිට භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්න ලැබුණොත් අපිට පුළුවන් වේද භාග්‍යතුන් වහන්සේ අතහැරලා යන්න. එහෙම කල්පනා කරලා බලන්නකෝ මේ මේ අති උත්තරම රූපය මේ ලෝකේ වෙන කාටවත් නැහැ. දෙවියන්ට ලං වෙන්න බෑ ඒ රූප ගාවට. බ්‍රහ්මියෙකුටවත් ලං වෙන්න බෑ ඒ රූප ගාවට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ රූපකය කොහොම තිබ්බද කියලා අපිට විස්තර කරන්නත් විස්තර කරන්නත් බෑ තේරෙන්නෙත් නෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ ඒ කය කොහොම තියෙන්නේ නැද්ද? වක්කලි ස්වාමීන් වහන්සේට යන්න වක්කලි මෙතන ගියාම වක්කලි ස්වාමීන් වහන්සේ කොහොමද S2 අහකට අරගෙන යන්නේ? ඕක තේරුම් ගන්න හරි පහසුයි. කිසිම ලස්සනක් නැති අසූචි කලගෙඩියක් වාගේ වෙච්ච භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ කයටත් එහෙම්මම දේශනා කරනවා මේකත් එහෙම්මම තමයි කියලා. නමුත් ඉතින් අපිට එහෙම තේරෙන්නේ නැති තරම් භාග්‍යතුන් වහන්සේගේ සුන්දරයි රූපය ඒ තරම් සොඳුරු රූපය අතහරින්නේ කොහොමද? මේ රාගයෙන් පිරිච්ච අපි ඇලුම් කරන්න පටන් ගත්ත රූපයෙන් එහැහැකට ගන්න බැරුව බලාගෙන ඉන්නකොට අපි භාග්‍යතුන් වහන්සේගේ සිරුර බලන්න ලැබුණා නම් කොහොමද ආලා යන්නේද? අහන්න ඕනේ මේ කළු පාට වෙච්ච ලස්සන පාටක් නැති හැඩයක් නැති එහෙම රූපයක් දැක්කත් අපිට ඇහැහකට ගන්න හිතෙන්නේ ලස්සනයි කියලා හිතෙනවා. අපිට එහෙම රූපයක් ගැන එහෙම හිතෙනකොට භාග්‍යතුන් වහන්සේගේ රුව දැක්කහම පක්කලි ස්වාමීන් වහන්සේට යන්න කිව්වට අපේ පින්නතුන් හිතනවාද ඒ අවස්ථාවට ඔබ ගියා නම් ඔබට ගැලවිලා යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ සුළුපටු කාර්යයක් නෙමෙයි මේ තුන් මාසය තුල සංවේගය ඇති කරනවා කියලා කරවලා තියෙන්නේ. ආන් ඒ තුලින් තමයි උන්වහන්සේගේ ශ්‍රද්ධාවයි වීරියයි භාග්‍යතුන් වහන්සේ සම කෙරෙන්නේ. ආන් ඒ නිසා සඳහන් කරනවා ශ්‍රද්ධාව වැඩි වෙලා මේ සංසාරයෙන් එතර යන්නත් බෑ. වීරිය වැඩි වෙලා එතර යන්නත් බෑ. ප්‍රඥාව වැඩි වෙලා එතර යන්නත් බෑ සමාධිය වැඩි වෙලා ඊතර යන්නත් බෑ මේ සියල්ලම සමතත්වයේ තිබුණොත් විතරයි ඒ කාරණාව මුදුන්පත් කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා විනාඩියක්වත් නොනිදා දින ගණනක් එක දිගටම භාවනා කරන කෙනෙකු යමෙකුට පුළුවන් නම් ඒ වගේ වීර්යයක් වඩන්න විනාඩියක්වත් නිදාගන්නේ දින ගණනක් එක දිගටම භාවනා කරනවා කෙනෙකුට පුළුවන් ද ඒ වගේ වීර්යයක් වඩන්න ඊළඟට සඳහන් කරනවා වීරිය ගැන සඳහන් කරන්නයි පින්නතුනි මේක පැහැදිලි කරන්නේ සෝන තෙරුන්ගේ වස්තුව දක්වන්න කියලා කියනවා ආන්ගේ වීරියට. මේකට කියන්නේ පදන් වීරිය වඩනවා කියලා. ආන් ඒකයි මේ චතුරංග සමන්නාගත වීරිය කියලා අපි කියන්නේ. මගේ ශරීරයේ ලේ මස් වියලී යතොත් වියලී ඒවා. ඇටත් නහරත් ඉතුරු වෙතොත් ඉතුරු වේවා. ලේත් හමත් මසුත් වියලී යතොත් වියලී ඒවා. එතන කාරණා තුනක් සඳහන් වුණාට මේක කාරණා දෙකක් ඇටියටයි ගන්නේ. ඇටත් නහරත් ඉතුරු වෙතොත් ඉතුරු වේවා. ලෞතර බුද්ධත්වයේද උතුම් අරහත්ත්වයේද ලැබෙනතුරු මම මෙතනින් නැගිටින්නේ නැහැ. මේ මේ චතුරංග සමන්නාගත වීරිය අදිෂ්ඨාන කරලා වාඩි වෙනවා. ඒකට කියන්නේ පදන් වීරිය වඩනවා කියලා. ඒ උතුම් ඵලයට ආවේ නැත්තම් මේ වාඩි වෙලා ඉන්න ආසනයේ උඩ හරියට නිකම් මේ වේලිච්ච කරෝලෙක් වගේ. නැත්තම් මසට වේලපු සතෙක් වගේ කර වෙලා ඇඹරිලා මෙතනම ජීවිතේ ඉවර වුණත් නැගිටින්නේ නැහැ. පදන් වීරිය කියලා කියන්නේ එහෙම ඒකට. අපේ මහ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ වාඩි වුණෙත් ඕන් ওই වීරිය අදිෂ්ඨාන කරලා. තවත් බොහෝ භික්ෂුන් වහන්සේලා ওই විදිහට වීරිය අදිෂ්ඨාන කළා. අපි පින්නතුන්ට කලින් අපි සාකච්ඡා කරලා තියෙනවා මේ දාරුබන්දික තිස්ස කියන උපාසක මහත්තයාගේ දාන වේල වළඳපු භික්ෂුන් වහන්සේ. උන්වහන්සේත් මේ පදන් වීරිය තමයි අදිෂ්ඨාන කෙරුවේ ඒ අපේ රටේ. දුව උකස් කරලා එළදෙනක් අරගෙන දන් දුන්නා. අන්තිමට බිරිඳට දන් දෙන්න කියන තාත්තා දුව බේරගන්න සල්ලි හොයන්න ගියා. උක්කර්මාන්ත ශාලාවක 6 මාසයක් වැඩ කළා. වැඩ කරලා තමයි යන්තම් කහවණු 12ක් හොයාගත්තේ. දුව උකස් කිරුවේ කහවණු 12කට. ඒ කහවණු 12ත් අරගෙන එනවා තමන්ගේ දුව දුව බේරගන්න. ඒ එනකොට තමයි ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ. උන්වහන්සේ එක ගියොත් ධර්ම කතාවක් හරි සාකච්ඡා කර කර යන්න පුළුවන් වෙයි කියලා උන්වහන්සේට එකතු වුණා. නමුත් ඝන කැලෑව මැද්දෙන් වඩිනකොට දාන වේල ඉක්ම යන්න යනවා. මෙයා කල්පනා කර කර යනවා දර කපන්නේ වැල්ලා දින්නේ කවුරු හරි කැලේ හිටියොත් කෑම එකක් අරගෙන ඇවිල්ලා මං කහවණුවක් දීලා හරි කෑම එක අරගෙන ස්වාමීන් වහන්සේට දන් දෙනවා. කහවණුවක් හරි දෙනවා. කහවණුවක් කියන්නේ ලොකු වටිනාකමක්. නමුත් එහෙම කෙනෙක් හම්බ වුණා කහවණුවක් දෙන්නම් කියලා ඉල්ලහම මේ කෑමක කොහොමදවත් කහවලුවක් වටින්නේම නැහැ. මෙයා කල්පනා කළා කහවණුවක් දීලා කෑමක ඉල්ලන්නේ ලොකු වමනාවකට. තව ටිකක් බෑ කිව්වොත් ගාන වැඩි කරයි. අන්තිමට බෑ කියලා බෑ කියලා බෑ කියලා සෑම එකේ වටිනාකම කහවණු 12ක් බවට පත් වුණා. අද හැටියට කල්පනා කරුවොත් නම් රුපියල් 20000කටත් වඩා වැඩි ගාණක් කෑම පාර්සලේ. කහවණු 12ම දීලා කියනවා ඒත් බෑ කියනවා දෙන්න. නමුත් කියනවා මීට වඩා නම් දෙන්න දෙයක් නෑ මට. ඊටු හරියට උඹත් පින් ගනි. මම මේක ආංගර ස්වාමීන් වහන්සේට දන් දෙන්නයි හදන්නේ. දාන එක පූජා කළා. වැළඳුවාට පස්සේ ස්වාමීන් වහන්සේ ඇහුවා, "එයි කහවණු 12ක් දීලා කෑම එකක් ගත්තේ." කාරණාව කීවා. ස්වාමීනි මට ඒකේ තරම් දෙයක් නෙමෙයි. දුව උකස් කරලා දන් දීපු මම දුව බේරගන්නයි මේ කහවණු දලා හොයාගෙන තියෙන්නේ. මං ආයෙ ගිහිල්ලා කහවණු හොයලා දුව බේරගන්නවා. කරුණු කාරණා කියලා උපාසක මහත්තයා යන්න ගියා. ස්වාමින් වහන්සේ කල්පනා කළා මෙවන් ශ්‍රේෂ්ඨයෙකුගේ දන් වේලක් වළඳලා මම නිකම්ම නිකන් දවස ගවණයක වටින්නේ කියලා. ඒක මට දරන්න බැරි වෙයි කියලා. උපාසක මහත්තයාට යන්න ඇරලා තීරණය කළා යම් උතුම් ඵලයකට ජීවිතේපත් නොවි මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා. ගහමුල වාඩි වුණා දවසක් ගෙවුණා දෙකක් ගෙවුණා තුනක් ගෙවුණා වෙනසක් මොකවත් නැහැ. නමුත් අදිෂ්ඨානය අතහැරියෙත් නැහැ. හත් වෙනි දවසේ එළි වෙනකොට උන්වහන්සේ සෞඛ්‍යලෙස නැසල රහත් වුණා. හැබැයි දැන් ජීවත් වෙන්න බැරි තරම් කය රෝගී වෙලා දුර්වල වෙලා අමාරුවෙන් අමාරුවෙන් තමන් ගමන් කරමින් හිටපු විහාරය ගාවට ලං වෙලා සංඝයා රැස් කරවන gediye ගැහුවා. ස්ථානයේ ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ එළියට ආවා. ආයස්මතුන ඔබද gediye ගැහුවේ කියලා සඳහන් කළා. එහෙමයි ස්වාමීනි. කිසියම් උතුම් ඵලයකට ළඟා නොවිච්ච වික්ෂූන් වහන්සේ නමක් මේ ආරණ්‍යේ ඉන්නවා නම් උන්වහන්සේලා මාව මුණ ගැහෙන්න කිව්වා. සඳහන් කළා මේ වෙලාවේ නම් මේ ආරාමේ එහෙම කෙනෙක් නැහැ. ඒ කියන්නේ ඒ ආරාමේ සියලු දෙනාම උතුම් තැනක හිටිය කියන එකයි. එහෙනම් මට කරන්න වෙන කාර්යයක් නැහැ. ස්වාමීන් වහන්සේ පිරිනම් පෑවා. රජුරවන්ට ඒක ආරංචි වුණා. රජුරු ඒ වෙලාවේ එතෙන්ට ආවා. හැබැයි රජුරවන්ට ආරංචි වුණේ මේ දේහය ආදාහනය කරන්න ඔසවන්න හැදුවා ඔසවන්න හැදුවා ඔසවන්න බෑ. ඊට පස්සේ තමයි රජ්ජුරුවන්ට කිව්වේ. රජ්ජුරුවත් ඇවිල්ලා ඔසවන්න හැදුවා. රජ්ජුරුවන්ටත් ඔසවන්න බෑ. ඊට පස්සේ රජ්ජුරුව කල්පනා කරලා ඇහුවා ස්වාමීනි මේ වික්ෂුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මොනවා හරි කතාවක් කීවද කියලා. දාරුබණ්ඩික තිස්ස ගැන කියලා තිබුණා. අර විහාරයේ ඉන්න භික්ෂුන් වහන්සේලාට. මේ මෙහෙම කෙනෙක් ගැන කිව්වා. රජු කිව්වා වහාම එයා කැඳවන්න ඕනේ කියලා රාජපුරුෂයෝ යවලා ගෙන්නලා ඇහුවා. ස්වාමීන් වහන්සේ නමක් අතන අපවත් වෙලා ඉන්නවා. ගිහිල්ලා බලන්න අඳුරනවද කියලා. උපාසක මහත්තයා අඬාගෙන ඇවිල්ලා කීවා අනේ මම මේ හාමුදුරුවෝ දන්නවා. අදින් දවස් 7කට කලින් මම උන්වහන්සේට දානයක් දුන්නා. ඒ මගේ හාමුදුරුවෝ තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ සඳහන් කළා එහෙමනම් ගිහිල්ලා උන්වහන්සේ ආදාහනය කරන කටයුතු වලට සූදානම් වෙන්න ඕනේ. රජුලන්ට ඇති වුණේ මහ පුදුම සතුට. රජුලන්ගේ ලක්ෂයක් වටින සලුව ගලවලා රහින්සකයට පරිත්‍යාග කරනවා. මේක ඇඳගෙන ගිහිල්ලා ඒ දේහය ඔසවන්න කියලා. එයාට කිව්වා ඔබේ දාන වේල වළඳලා උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා තමයි එතනින් නැගිට්ටි කියලා. උපාසක මහත්තයාට හරි සතුටුයි. උපාසක මහත්තයාට බොහෝ සම්පත් ලැබලා දෙනවා රජුට. එහෙමනම් භික්ෂුන් වහන්සේලා පදන් වීර්ය වැඩුවා. ඒ කාරණාව වචනයෙන් කතා කරනවා මිසක් අපිට පහසුවෙන් හිතාගන්නවත් බැරි කාරණාවක්. නැගිටින්නේ නැහැ මෙතනින් මේ අරහත්ත්වයට නොයා. මේ උතුම් ඵලයට නොයා කියලා තීරණය කෙරුවොත් ඒකයි කියේ ඵලය ලැබුණ නැත්නම් වේලිලා වේලිලා වේලිලා ඒ ආසනයේ උඩ මැරුණා නැගිටින්නේ නැගිටින්නේ නැහැ. ආන් එහෙම වීර්ය වඩාපු උත්තමයන්ගෙන් පිරිච්ච ශාසනයක් මේක. වක්කලි තෙරුන් වහන්සේගෙන් අපි සඳහන් කළේ ශ්‍රද්ධාව වැඩි වෙච්ච භික්ෂුන් වහන්සේලා ගැන. එතකොට මෙතන සාකච්ඡා කරන්න කියනවා ඊළඟට වීර්ය වැඩි වෙච්ච තවත් අති උතුම් රහතන් වහන්සේ නමකගේ චරිතයක් පිළිබඳව ඒ සෝන තෙරුන් වහන්සේගේ චරිතය පිළිබඳව තමයි සාකච්ඡා කරන්න කියලා කියන්නේ. සෝන තෙරුන් කියලා කියන්නේ කවුද කියන කාරණාව අපේ අය මේ වෙනකොට යම් ප්‍රමාණයක් අහලා තියෙනවා. අපි මුලින්ම සඳහන් කළා කය සැහැල්ලු කරගන්න ඕන නිසා අතීතයේ විරේක පාවිච්චි කළා කියලා. එහෙනම් මේ භාවනාදී කර්ම සිදු කරන අයට ආන් ඒ විදිහට කයේ තියෙන රෝග සුවපත් කරගන්න විරේක වාගේ දේවල් කරන එක අත්‍යවශ්‍ය කාරණාවක් බව තහවුරු කරනවා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේත් විරේක පාවිච්චි කළා. ආන්ගේ කාරණාව නිසා තමයි ඒ කාරණාවත් එක්ක තමයි මේ සෝන කියන තරුණයා බුද්ධ ශාසනයට ආගමනය සිදු වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ විරේකයක් පාවිච්චි කිරීමට සම්බන්ධ කරුණු කරුණු එකින් එකට එකින් එකට ගිහිල්ලා තමයි සෝන කියන තරුණයා ශාසනයට ශාසනයට එන්නේ. නමුත් සසර මහා පිං කරලා තිබිච්ච අය අසෝ මහා ශ්‍රාවක වෙන්න පාරමිතා පුරලා තිබිච්ච අය. ඉතින් මේ තමයි ඒ අයට සුදුසු තැනට එන්න පාර හැදෙන එක එක වැඩ පිළිවෙලවල් මේ තියෙන්නේ. ඒ නිසා ඒවා කවදාවත් මගහැරෙන්නේ මගහැරෙන්නේ නැහැ. මොන වැඩපිළිවෙලකින් හරි එතෙන්ට එතෙන්ට එනවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා සෝන තෙරුන්ගේ කතාවෙන් කියන්න පුළුවන් වෙන්නේ වීර්‍ය අධික බවයි කියලා. 80 මහා ශ්‍රාවකයන් අතර ඉන් වීරවන්තයන්ගෙන් අග්‍රස්ථානයේ හිමි සෝන කෝලිවිස තෙරුන් වහන්සේ. අරබන ලද වීර ඇත්තවුන් අතර අග්‍ර වූ සෝන කෝලිවිස තෙරුන් වහන්සේ. අරබන ලද වීර ඇත්තවුන් අතර අග්‍රයි කියලා සඳහන් කරනවා සෝන කොලීෂ කියන තෙරුන් වහන්සේ. මේ කාරණාව සඳහන් කරනවා ගිහි කාලේ සෝන තෙරුන් වහන්සේගේ ආහාර වේලේ වටිනාකම කොච්චරද කියලා. ගිහි කාලේ සෝන තරුණයා, සෝන සිටුවරයා එක ආහාර වේලක වටිනාකම කහවණු ලක්ෂයයි. උදේට කහවණු ලක්ෂයක් වටින කෑම වේලක්, දවල්ට කහවණු ලක්ෂයක් වටින කෑම වේලක්, රැට කහවණු ලක්ෂයක් වටින කෑම වේලක් කෑම වේල් තුන කහවණු ලක්ෂ 3යි. මේ සිටුවරු ගැන අපිට හිතා ගන්නත් බෑ. නමුත් මේ කරුණු පැහැදිලි කරන්න ඕනේ මේ ශාසනයට ආවේ කොච්චර දේවල් අත්හැරලාද කියන කාරණාව දැනගන්න. එතකොට අපිට අපේ අත්හැරීම ගැන ලැජ්ජ හිතෙනවා. අපේ වෙනතට මතක ඇති ගන්ධක සිටුවරයා ගැන. අපි ධම්මපද පාළියේ සුක සාමණේරයන් වහන්සේගේ කාරණාව සාකච්ඡා කරනකොට ගන්ධක කියන සිටුවරයා ගැන සාකච්ඡා කරලා තියෙනවා. ගන්ධක සිටුවරයාගේ දවසේ කෑම වේල උදේ කෑම වේල කහවණු 1000යි දවල්ට කහවණු 1000යි රැයට කහවණු 1000යි දවස් 15කට සැරයක් මෙයා කහවණු ලක්ෂයක් වටින කැම වේලක් අරගන්නවා. එතකොට දවස් 15කට එක සැරයක් තමයි කහවණු ලක්ෂයක් වටින කැම වේලක් ගන්නෙ. අනිත් දවස් වලට කැම වේලේ වටිනකම කහවණු 1000යි ඒත් සිටුවරේ. නමුත් සෝන සිටුවරයක් කොහොමද? හැමදාම තුන් වේලම කහවණු ලක්ෂේ ලක්ෂේ කැම වේලකට වියදම් කරනවා. මං හිතන්නේ හිතාගන්න බැරි වෙයි මොනතරම් ධනවත්ද කියලා. අටකොටු පුරවපු ගංවර 80000ක් තිබ්බා කියලා සඳහන් කරනවා. ගංවර 80000කම සියලුම අටකොටු පිරීලා ඉතිරෙන්ද ධන ධාන්‍ය ආදීන් සමෝපතයි. ගංවර 80000 අටකොටු සම්පූර්ණ පුරවලා කවද්ද මේ ධනස්කන්ධය අපි ගණනය කරන්නේ? කෝටිපතිය නෙවෙයි ප්‍රකෝටිපතිය කියලා ඒ අය පිළිබඳව සඳහන් කරන්නේ සඳහන් කරන්න බෑ. ඒ තරම් සම්පත් විචය. රජුරුවන්ගේ ආරාධනාවෙන් එනකොටත් 80000ක් සේනාවත් එක්ක එන්නේ. තනියම තනියම එන්නේ 80000ක් එනවා තමන් එක්ක ආරක්ෂාවට. මොන තරම් සංසාරේ පින් කරන්නේ නැද්ද? මෙහෙම පරිවාර සම්පත්තියක් ලැබෙන්නේ. මෙහෙම ධන සම්පත් ලබන්න කොයි තරම් සසර දන් දෙන්නේ නැද්ද? සඳහන් කරනවා කුඹුරු වගා කරනකොට යකඩ දැල් වලින් සම්පූර්ණ තමන්ගේ කුඹුරු වහලා තියෙන කුරුල්ලෙකුටවත් වහන්න බැරි වෙන්නේ. කුඹුරු කොටනකොට මඩ කරනකොට සුවඳ ඉහළ මඩ කරන්නේ. කුඹුරු වලට වතුර හරවනකොට වැලෙන් එන වතුර මේ කුඹුරු වලට යනකොට ඒ ජලය සුවඳවත් කරලා සුවඳ මුසු කරලා තමයි සුවඳට කුඹරට යන්නේ සුවඳ කැවූ ජලය. ඊට පස්සේ ගෝයන් කපලා ඒ ධාන්‍ය ගබඩාවල තැම්පත් කරනවා කියන අවුරුදු 3ක්. අවුරුදු 3ක් යනකම් ගන්නෙ නෑ. තවත් වෙනම විශේෂ සුවඳ වර්ග කලවම් කරලා තමයි තැම්පත් කරලා තියෙන්නේ. තුන් අවුරුද්දකට පස්සේ තමයි ඒ ගබඩා අරින්නේ. ආන් ඊට පස්සේ වී කොටලා කෑම හදනකොට මුළු පලාතම සුවඳයි කියලා සඳහන් කරනවා. සුවඳ ඇල්හාල් කියලා කිව්වේ ඒකයි. එහෙම සුවඳ කරලා තමයි මේ ආහාරය වළඳන්නේ අතිශයින්ම සියුම් ආහාරයක්. ආන් ඒ වාගේ සැප විඳපු කෙනෙක් සෝනකෝලි විස කියලා කියන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ මේ ශාසනයේ කොහොම අත්හැරලා ආපු අයද ඉන්නේ කියන කාරණාව අපිට හිතාගන්න හිතාගන්න බැරුව යනවා කියලා. මේ කරුණු පිළිබඳව මීට වඩා තවත් තොරතුරු සහිතව මේ කරුණු ධර්මයේ සඳහන් කරලා තියෙනවා. නමුත් අපිට මේ කාරණාව තේරුම් ගන්න අවශ්‍ය ප්‍රමාණයක් විතරයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඊළඟට සඳහන් කරනවා රටේ රජ්ජුරුවන්ටවත් ඒ කෑම වේල නැහැ කියලා. රජ්ජුරුවන්ටවත් එහෙම කෑම වේලක් ලැබිලා නැහැ. මොනතරම් පුණ්‍යවන්තද කවදාවත් මහ පොළොවට පය තියලා ඇවිදලා නැහැ. මහ පොළොවට පය තියලා ඇවිදලා නැහැ කියලා කියන්නේ බිමට බැස්සෙම නැහැ කියන එකද? බැස්සා. මේ මේ පාවඩේටත් වඩා අතිශයින්ම සෙනෙදු වූ බුමුතුරුණු මත විතරයි ඇවිදින්නේ. ඒ වගේ බුමුතුරුණු වල තමයි පය තියන්නේ. එහෙමවත් පය තියන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ එහෙම পায় බිම තියන්න තරම් හේතුවක් නැහැ. අවශ්‍ය සියලුම දේවල් ලැබිලා තියෙනවා. Tamante හිතුනොත් විතරයි නැගිටින්නේ. හැබැයි Tamange සේවක සේවිකාවන්ට යමක් කියලා ඒක ඒ වෙලාවට කෙරෙලා තිබුණේ නැත්තම් මොකද අහන්නේ? මං කකුල බිම තියන්නද කියලා තමයි අහන්නේ. සඳහන් කරනවා මාලිගාවේ ඉන්න සේවකයන්ට නෙමෙයි අවට ඉන්න දෙවි දේවතාවුන්ට පවා හිස පුපුරන්න තරම් කැක්කුමක් හැදෙනවා කියලා. ආන් ඒ හින්දා සේවකයෝ ටිකක් හරි ප්‍රමාද වෙනවා නම් දෙවියෝ හරි ඒ සේවකයෝ උනන්දු කරනවා මොකද කකුල බිම තිබ්බොත් දෙවියන්ට පාවොළු එකක්ම හැදෙනවා. ආන් ඒ තරම්ම සංසාරේ පුණ්‍යවන්තයි කියලා සඳහන් කරනවා. ඒ තරම් සිනිදු බුමුතුරුණු මත විතරක් ඇවිදලා තිබුණ නිසා පාදවල ලෝම වැවිලා තිබුණ කියලා සඳහන් කරනවා. පතුල්වල ලෝම පිරීලා තිබිලා තියෙන්නේ. සෝන කෝලිවිස කියන සිටුවරයාගේ. ඉතින් මේ වීරිය කොයිතරම් තිබුණද නමුත් අරහත්ත්වයට ගමන් කරන්න. තියෙන කාරණාව නිසා තමයි මේ සෝන චරිතය සාකච්ඡා කරන්න කියලා අපිට සඳහන් කරන්නේ. එහෙමනම් දහවල් දාන වේලාව ආසන්න වෙමින් තියෙන නිසා අපි දහවල් දාන වේලෙන් පස්සේ මේ සෝන චරිතයත් වීරිය පිළිබඳවත් කරුණු සාකච්ඡා කරමින් අද අපි විශේෂ මාතෘකාවකට එළඹෙන්න කල්පනා කරනවා මේ ආහාර සූත්‍රයත් එක්ක සාකච්ඡා කරන්න තියෙන ගැඹුරු කොටසක් මේ උදය සහ වය ඒකට කියන උදයව්‍ය ඥානය. ඇතිවීම සහ නැතිවීම පිළිබඳව කතා කරන හරි සංකීර්ණ කොටස. අපි අද දේශනාව අවසන් කරන්න කලින් ඒ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා අරමුණු කරනවා හවස් කාලේ. අපි උත්සාහ කරමු මේක මෙහෙම සාකච්ඡා කරගෙන යනකොට කල් වේලා තිබුණොත් අපි අද එතෙන්ට ඇවිල්ලා කරුණු ටිකක් සාකච්ඡා කරමු. එහෙනම් දැනට අපි උදේ කාලේ සාකච්ඡාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාටම වහවහා ධර්මය අවබෝධ වෙන ධර්මයේ ග්‍රහණය කර ගැනීමේ ශක්තිය උදා වෙන පුණ්‍යවන්ත ආශිර්වාදයන් රත්නත්‍රයෙන් සහ නොඑක් ආර්යයන් වහන්සේලාගෙන් අපිට උදාපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.